අනන්ත ඥානේසු ගගනුපමස්ස නමාමි සිරසා සිරි ගෝතමස්ස පිරිසිදු සිල් කඳ සමුදුර සේමා නිසල සමාධිය මිහි කත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපා වේවා මෝහන්ධකාරේසු සුරියෝපමස්ස සංසාරසෝ තේසු සේතෝපමස්ස දෝසප්පවාහේසු මේ ගෝපමස්ස නමාමි සිරසා ධම්මාම තස්ස මොහන්දුර සිඳලන ලාහිරු සේමා සසර දියඹ මැද පහොරක් සේමා කෙලෙස් කිලොටු හල වැස්සක් සේමා සදහම් රුවනට පිනිපා වේවා පටිපත්ති සාරේසු සම්මාඨිතස්ස උඤ්ජෝ භූත මග්ගේසු යානාගතස්ස කුසලේසු ධම්මේසු කෙත්තෝපමස්ස නමාමි සිරසා සුගතෝ රසස්ස පිළිවෙත් සරුවේයි සුවඳක් සේමා දම් රස දනවයි මිහිරක් සේමා පින් ගඟ ගලනා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 සත්තකෝ ඉමා සුජාතේ පුරිසස්ස භරියායෝති ශ්‍රද්ධාවන්ත පින්වතුනි හැම දිනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා උතුම් ධර්මාවබෝධයේ පිණසම මේ ඇසෙන බණපදය ඔබට උපකාර වේවා කියලා මම ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා ඔබට මේ ඇසෙන උතුම් උදාර බණපදය සිත්හි දරාගෙන ජීවිතවල අඩුපාඩු මගහරවාගෙන ගුණ ධර්ම දියුණු කරගෙන ශාන්ත අමා නිවන් සුවය අවබෝධ කර ගැනීම පිණිස කටයුතු කරන්න අදිෂ්ඨාන පිහිටවා ගන්න. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ මහා පොළවේ පහළ නොවන්නට අද අපට මේ වගේ ධමයක් කතා කරන්නට ඉතුරු වෙන්නේ නැහැ. ඒ සිරි මුහමඩලින් අමා ධර්මය මහා කරුණාවෙන් දේශනා නොකරන්නට මේ උතුම් බුදු සසුන අපට මුණ ගැසෙන්නේ නැහැ. අස්ධාරි පුද්ගල මහා සංඝරත්නයෙහි කාරුණික මඟ පෙන්වීම නොවන්නට අනුග්‍රහය නොවන්නට මේ බණ කතාව අපට ඇසෙන්නේ නැහැ. තෙරුවන් වහන්සේලා නිසා තමයි සැබවින්ම ඔබට මට යම් හදයාංගම සතුටක් සැනහීමක් ලැබුණා නම් ලැබුණේ බුදුරජාණන් වහන්සේ කවදත් සම කරුණාවකින් ලෝ සතුන්ට පිහිට වූ සැටි සැබවින්ම ආශ්චර්යමත් ඒ අමා ධර්මය කිසිඳු ගුරු මුෂ්ඨියකින් තොරව මහ කරුණාවෙන් දේශනා කරපු හැටි සැබවින්ම ආශ්චර්යමත් සරියුත් මහා මුගලන් පිළිවෙලින් පැවත එන ඒ අෂ්ඨාරි පුද්ගල මහා සංඝරත්නය විසින් යුගයෙන් යුගයට මේ උතුම් ධර්මය පවත්වාගෙන ඇවිල්ලා ජනී ජනයාගේ සිත සනහාලෙන සසර දුක් නිවාලෙන ජීවිතය සුවපත් කරන මේ බුදු සසුන රැකදුන් හැටි සැබවින්ම පුදුම සහගතයි. මනුලොව උපන් ඔබට මට මුණ ගැසුන අමිල දායාදය මේ උත්තම බුද්ධ ශාසනය බව නිරන්තරයෙන් සිහිපත් කරන්න. බුදුරජාණන් වහන්සේගේ නික්ලේශි විරාගී ගුණ සමුදාය ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ස්වාක්ඛාතාදී ගුණ අමා මිහිර අෂ්ඨාරි පුද්ගල මහා සංඝරත්නයේ සුප්‍රතිපන්න ආදී ඒ ගුණ සිහිලස මිනිසුන්ට දෙවියන්ට බ්‍රහ්මයන්ට එකසේම අමාවක් වූ බවට ඉතිහාසයක් සාක්ෂි දරනවා ජීවිතයට මොන දේ තිබුණත් පළක් වන්නේ නැහැ. ජීවිතාවබෝධය පිණිස හේතු වන උතුම් දර්ශනයක් දහමක් ජීවිත තුළ පුරුදු පුහුණු කළේ නැත්නම් උපන් සෑම කෙනෙකුටම තමන්ගේ ඥානයෙන් සියල්ල අවබෝධ කර ගැනීමට හැකියාවක් ඇත්තේ නැහැ. කිසිඳු ගුරුවරයෙකුගේ මඟ පෙන්වීමෙන් තොරව ජීවිතයේ අතුලාන්තය දැකබලා අවබෝධ කරන එකම උතුමන් වහන්සේ ලෞතරා බුදුරජාණන් වහන්සේ පමණයි. එතනින් මෙපිට මේ මහා පොළවේ පහළවන සියලු මුනිවරු ඒ බුදුරජාණන් වහන්සේගේ අමා ශාන්ත ධර්මය ශ්‍රවණය කරලමයි ධර්මාවබෝධයක් ජීවිතාවබෝධයක් ලැබුවා නම් ලැබුවේ ලබනවා නම් ලබන්නේ එනිසා ගෞරවයෙන් තථාගතයන් වහන්සේගේ දහම අසන්නට වෙලාවක් සකසා ගැනීම සිහිය එළවාගෙන පදයෙන් පදයට මනාව ශ්‍රවණය කිරීම ධර්මාවබෝධය පිණිස හේතු වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනු ලබන්නේ ඔබේ මගේ ජීවිතයෙන් අන්‍ය වූ ඔබේ මගේ ජීවිතේට අදාළ නොවන කාරණා ටිකක් නෙමෙයි ඔබේ මගේ ජීවිතය තුලම ඔබට මට නොපෙනෙන ලෙස අතුලාන්තයෙන් ක්‍රියාත්මක වන පරම සත්‍ය වූ සනාතන දහමක් පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරන්නේ පෙන්වා වදාරන්නේ නුවණැති දෙවි මිනිසුන් විසින් ඒ උත්තම අනුශාසනාව ගෞරවයෙන් ආදරයෙන් පිළිගෙන ඒ උතුම් මඟ පෙන්වීමට අනුව තමන්ගේ සිත කය වචනය පුරුදු කරලා ජීවිතාවබෝධය ලබා යම් දිනකනම් මේ උත්තම ධර්මාවබෝධය ලබන්නේ අන්න එදාට වැටහෙවි ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ මොනතරම් මහා කරුණාවකින්ද දස පාරමිතා ධර්ම අනාදිමත් සසරක පටන් සම්පූර්ණ කරලා මේ උත්තම බුද්ධ රාජ්‍යය පිහිටුවන්නට ලුම්බිනි සල්වනයෙන් මේ මහ පොළවට වැඩම කළේ බුද්ධ ගයා පින්බිමේදී මහා මරසෙනගක් පරාජයට පත් කරලා ලෞතර බුද්ධ රාජ්‍යයට පත් උනේ ඉසිපතන මුවවනයෙන් සදහම් සුනීල දියවුල්පත් මතු කරලා ලෝසතුන්ගේ අවිලගත් හදසන්තාන සදහටම සිහිල් කළේ පුරා අවුරුදු 45ක් මේ මහා පොළවේ වැඩ ඉඳගෙන සියලු දෙනාගේ ජීවිතවලට සම කරුණාවක් එළවාලමින් අමා ධර්මයේ දේශනා කළේ පුරා 45 වසරක සම්බුදු මෙහෙවර අවසන් කරමින් උපවත්තන සාල වනෝද්‍යානයේදී යලි කිසිදාක නොවරින්නට ඒ අබිනීල නෙතු සඟල වසාගත් හැටි මේ කරුණු කාරණා සියල්ලම සිද්ධ වුණේ මේ දෙවියන් සහිත ලෝකයට අනුකම්පා පිණිසමයි බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන ඒ කරුණාබර වදන් වැල ශ්‍රී සද්ධර්මය කියලයි දේශනා කරන්නේ හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතය ශාන්ත සුන්දර සම්බුද්ධ ජීවිතය කියලයි හඳුන්වන්නේ. බුදුරජාණන් වහන්සේගේ මෞතුමිය පියතුමා බුද්ධ මාතා බුද්ධ පිතා කියලයි හඳුන්වන්නේ. බුදුරජාණන් වහන්සේ මේ මිහි මඩලට පහළ වූ තැන ලුම්බිනී සල්වනය කියලයි දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ ජීවිතාවබෝධය ලැබූ පින්බිම වජ්‍රාසන භූමිය කියලයි හඳුන්වන්නේ. ඒ ඓතිහාසික සම්දිස්ථානයන් සියල්ල අදපවා දෑසින් දැක ගන්න ලැබෙනවා. ශීර්ෂ ප්‍රණාමයෙන් ඒ උත්තම ශුද්ධ භූමීන් වන්දනා කරමින් ශ්‍රාවකයන්ට දහම් සංවේදී උපදවා ගන්නට අදපවා අවස්ථාව තාම ඉතුරු වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩියට ඒ ශාන්ත අමා ධර්මය අදපවා කනින් කන ඇසෙනවා. තාම ඔබ මා අවාසනාවන්ත වෙලා නැහැ. තාම ඔබට මට පුළුවන් ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මහවතේ ගමන් කරලා යලි කිසිදාක දුගතියේ නොවැටෙන යලි කිසිදාක පීඩාවට කනස්සල්ලටපත් නොවන ශාන්ත අමා ക്ഷേම භූමිය වෙත පියමන් කරන්නට ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිපා මාවත සැබවින්ම ආශ්චර්යමත් පුදුම සහගතයි කෙසේදා නොපැටලෙන නොවැරදෙන මුලා නොවන මේ උතුම් අනුශාසනාව තුළ හික්මුණ හික්මෙන හැම දිනාටම එකසේ හදවතට දැනෙන මිහිරක් තමයි බුදුරජාණන් වහන්සේගේ විරාගී ගුණ මිහිර හැමෝගෙම ජීවිතවලට දැනෙන දෙයක් තමයි මේ දහමේ සාන්දෘෂ්ටික කුණාලිංගනය හැම දිනාටම වැටහෙන දෙයක් තමයි අෂ්ඨාරි පුද්ගල මහා සංඝරත්නයෙහි සුපටිපන්නාදී ගුණ අමාව මේ තෙරුවන් ගුණ යම් හදවතකට දනුණනම් අන්න ඒ සිත ඇති කෙනා මේ මහ පොළොව මත සැබවින්ම වාසනාවන්ත කෙනෙක් එනිසා ඔබත් මේ උතුම් බුදු සසුන තුළ ඔබේ වාසනා මහිමය හොඳින් දැකගන්න මේ උතුම් දහම විශයෙහි අනන්ත බුදුගුණ සංඝගුණ විශයෙහි සිත පහදවා ගන්න බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරද්දී යමෙකුගේ ජීවිතයේ මෙලොව යහපත පිණිස හේතු වන කරුණොත් බුදු වැසින් දැක බලා මහා කරුණාවෙන් වදාලා පරලොව ජීවිතය යහපත් කර ගැනීමට හේතු වන මඟ පෙන්වීමත් නොඅක්ව සිදු කොට වදාලා උතුම් ධර්මාවබෝධයට මේ ජීවිතයේම පැමිණෙන්නට නම් කලයුත්තේ කුමක්දයි කරුණාවෙන් දේශනා කොට වදාලා ඒ වගේම කුඩා දරුවාගේ පටන් මහලු ජීවිත ගත කරන පුද්ගලයන් දක්වාම ඒ ඒ ජීවිතයේ ඒ ඒ අවස්ථාවන්ට කෙසේ මුහුණ දිය යුතුද කල යුත්තේ නොකල යුත්තේ මොනවාද ආදී වශයෙන් මුළු ජීවිතයේ විශේෂීම ප්‍රතිබද්ධ කරගත යුතුය ජීවිතයේ සෑම සිදුවීමක්ම සාකච්ඡාවට බඳුන් කරමින් මේ උතුම් බණපද හරියට මුතු මාලයක මුතු කැට අමුණනවා වගේ මිනි මාලයක මිනි කැට අමුණනවා වගේ දේශනා කරපු හැටි සැබවින්ම ආශ්චර්යමත් පුදුම සහගතයි. බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවෙන් දැකවදාලා මෙලොව සැනසීම උදාකර නොගන්නා කිසිවෙකුට පරලොවින් සුගතියක් ලැබෙන්නේ නැති බව. එයින් අදහස් කරන්නේ මේ ගත කරන වර්තමාන ජීවිතය තුළ සංවර සිතකින් සංවර වචනයකින් සංවර කයකින් යුතුව ජීවත් වෙන්නට කෙනෙක් උත්සාහවත් වෙන්නේ නැත්නම් මේ ජීවිතේ යහපත ගැන එයා සලකන්නේ නැත්නම් මේ ජීවිතේ යහපත් ආචාර ධර්ම ගැන තකන්නේ නැත්නම් එවන් කෙනෙකුට පරලොව ජීවිතේ යහපත් වන්නේ නැහැ මේ ජීවිතය තුල යම් පුද්ගලයෙක් සිතන විදිය කතා කරන හැසිරෙන ආකාරය දෙස බැලුවහම එයාගේ පරලොව ජීවිතේ කෙබඳු තත්වයකටපත් වේද කියලා තීරණය කරන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ මෙලොවට පරලොවට දෙවියන්ට මිනිසුන්ට කාටත් එකසේ ඵලදායක වැඩදායක අර්ථදායක ශාන්තිදායක මේ උදාර ධර්මය දේශනා කළේ මේ ලෝකේ දුකසේ ඉන්න නෙමෙයි මෙලොවත් සතුටින් ඉන්න පරලොවදී දුකසේ ඉන්නත් නෙමෙයි පරලොවදිත් සතුටක්ම සැනසීමක්ම ලැබෙන්න. සසර ගමනේ දිගින් දිගට යන්න නෙමෙයි. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් භව ගමන අවසන් කරන්නයි බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කළේ. එහිදී ගිහි පැවිදි ජීවිත ගත කරන අපි අපගේ සීමාවන් අපගේ භූමිකා මොනවාද කියා හරි හැටි හඳුනාගෙන තිබිය යුතුයි. තාත්ත කෙනෙකුගේ යුතුයකම් වගකීම් අම්මෙකුගේ යුතුයකම වගකීම සොයුර සොයුරියන්ගේ යුතුයකම් වගකීම මිත්‍රයාගේ යුතුයකම් වගකීම මෙව්වා නොදැන යනවට වඩා දැනගෙන ගමන් කරන එක ජීවිතයක් සාර්ථක වෙන්න සුවපත් වෙන්න හේතු වෙනවා හරියට මවකගේ වගකීම ඉටුවන්නේ නැත්නම් පියෙකුගේ වගකීම හරියට ඉටුවන්නේ නැත්නම් එමගින් යහපතක් සිද්ධවන්නේ නැහැ ස්වාමියෙකුගේ වගකීම හරියට ඉටුවන්නේ නැත්නම් භාර්යාවකගේ යුතුයකම් හරියට ඉටුවන්නේ නැත්නම් ඒ ජන සමාජයට යහපතක් වන්නේ නැහැ මේ මිහි මණ්ඩලයේ දාමේ දාතුර යම්තාක් ප්‍රශ්න ගැටලු ඇති වුණා නම් මතුණා නම් යම්තාක් අරබුද පැන නැගුණා නම් කලකෝලාහල හටගත්තා නම් ඒ සෑම දෙයකටම හේතු උනේ කුමක්ද තම තම යුතුයකම් වගකීම් හරිහැටි හඳුනා මනාව සුදුසු වෙලාවට ඉටු නොකිරීම මතමයි කියන එක ඔබ හොඳට සිහිය තබා ගන්න. ඔබ ඔබේ ජීවිතය තුළ මේ ගත කරන කුඩා කාලයේ යම් බඳු වූ අසමතුලිත බවක් පීඩාවක් ව්‍යසනයකට මුහුණ දුන්නා නම් එහිලා ප්‍රධාන ප්‍රමුඛ හේතුව වන්නේ තමා කල යුත්තේ කුමක්ද කියා හරියට හඳුනා මනාව ඉටු නොකිරීම බව ඔබට හඳුනා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාරනවා ගිහි ගෙදරක ජීවත් වන කෙනෙකුගේ ප්‍රතිපදාව පැවිද්දෙකුගේ ප්‍රතිපදාව වෙන් වෙන් වශයෙන් මේ ප්‍රතිපදාවන් දෙක ලෝකේ යම් තාක් සුරක්ෂිත වෙනවා නම් ඒ තාක් මේ බුද්ධ ශාසනය ආරක්ෂා වෙනවා ඒ වගේම කාන්තාවකගේ විශේෂ කාර්ය භාරය මේ ජන සමාජයේ කුමක්ද කියලත් බුදුරජාණන් වහන්සේ අවධාරණය කොට වදාලා පිරිමියෙකුගේ කාර්යය කුමක් විය යුතුද බව මහා කරුණාවෙන් පෙන්වා වදාලා. අද මා ඔබට ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම සඳහා තෝරා ගනු ලැබුවේ සත්ත භරියා සූත්‍රය. ඒ කාලේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර දේවරම් මහා වනාරණේ. බුදුරජාණන් වහන්සේ උදෑසන කාලයේ මහා කරුණා සමවතින් ලෝකයේ දෙස බලා වදාරලා පිට වෙන අය මහා කරුණා දැලට හසු කරගෙන ඔවුන් වෙත තුරිත අතුරිත චාරිකා වශයෙන් වැඩම කරනවා පිහිටවීම පිණිස එදා දවසෙත් බුදුරජාණන් වහන්සේ උදෑසනින්ම මහා කරුණා සමාපත්තියට සමවැදෙලා අනන්ත සක්වලට ඒ මහා කරුණා ඥාන ජාලය පතුරවලා තෙරුවන් සරණේ පිහිටන්නට උත්තම සීල ප්‍රතිපදාවන්හි පිහිටන්නට උපාසක උපාසිකාවන් බවට පත් වෙන්නට පිනතිලෝ සතුන් දැකවදාලා ඒ වගේම උත්තම පැවිදි ජීවිතයට ඇතුල් වන ධර්මාවබෝධයෙන් මේ ජීවිතය තුළම ශාන්තිය උදා කරගන්නා පිනැත්තෝ දැකබදාලා. එහෙම දැකබදාරලයි එදා දවසේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කළේ. ඒ විදිහට පිණ්ඩපාතේ වැඩම කරලා අනාථ පින්ඩික මහා සිටුතුමාගේ සිටුමැදුරට එදා දවසේ බුදුරජාණෝ වැඩම කළා. වැඩම කරලා ඒ මහා සිටුතුමාගේ නිවසේ පනවලා තියෙන මාර්ග වූ බුද්ධාසනේ වාඩි වුණා. සවැත් නුවර එදා බුදුරජාණන් වහන්සේ වඩින සෑම තැනකම වගේ විශේෂ ආසනයක් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පනවලා තියෙනවා. අනාථ වෙන්නික සිටුතුමාගේ සිටුමැදුරේ බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා රහතන් වහන්සේලාට ආසන දෙතුන් දාහක් පනවල තියෙනවා. විශාකාවගේ සිටුමැදුරෙත් එහෙමයි. ප්‍රභූවරුන්ගේ ඒ මන්දිරවල බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට පඤ්ඤත්තානේ වාසනානි හොಂತಿ. පනවන ලද ආසන ඇතුව තමයි ඒ මහා පිනැත්තෝ රජසිටුවරු බුදුරජාණන් වහන්සේට මහා සංඝරත්නයට අප උපස්ථාන සිදු කළේ. එදා දවසේ ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාගේ සිටුමැදුරේ පනවන ලද මහර්ග වූ බුද්ධාසනේ වාඩි වෙලා ඉන්නකොට ඒ සිටුමැදුරේ ජීවත් වන අය මහා ශබ්දයක් කරනවා නැත්නම් උස් හඬින් කතා කරනවා ഘോഷාකාරීව හැසිරෙනවා අන්නේ වෙලාවේ අනාථපිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා සිරිපා වන්දනා කරලා පාසම්භාණී කළ සිප වැළඳගෙන එකක් පසක වාඩි වෙලා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ සිටුතුමා දෙස බලලා අසවදාරනවා කින්නුතේ ගහපති නිවේසනේ මනුස්සා උච්චා සද්දා මහා සද්දා කේවට්ටා මඤ්ඤේ මච්ඡ විලෝපේති ගෘහපතිතුමනි ඔබේ මේ සිටු මාලිගාව තුල මේ මිනිස්සු හරියට මසුන් අල්ලන උදවිය වගේ පැලක් ඇදලා ඒ මසුන් දැකලා සතුටින් ഘോഷා කරන පිරිසක් වගේ කවුද මේ විදිහට ශබ්ද කරන්නේ බුදුරජාණන් වහන්සේ වැඩම කළ සිටියේදී පවා කවුද ඒ අසංවරව හැසිරෙන්නේ අන්න ඒ වෙලාවේ අනාථ පෙන්ඩික සිටුතුමා ප්‍රකාශ කරනවා අයම් භන්තේ සුජාතා ඝරසුන්හා අඩ්ඩා අඩ කුලා ආනීතා සා නේම සස්සුන් ආදීයති න සසුරං ආදීයති න සාමිකං ආදීයති භගවන්තම් පිනස්සක් කරෝති න ගරු කරෝති න මානේති න පූජේති ස්වාමීනි මේ මගේ නිවසේ ලේලියක් ඉන්නවා අලුත රැගෙන එන ලද මගේ පුතාගේ භාර්යාව ඇගේ නම තමයි ස්වාමිනි සුජාතා මහා පෝසත් කුලයකින් තමයි ඇය මගේ පුත් කුමරුට ආවාහ කරලා දුන්නේ සානේව සස්සුන් ආදී තේ උනත් ස්වාමීනි මේ ලේලිය තම මාමණ්ඩියට සලකන්නේ නැහැ, ගරු කරන්නේ නැහැ. නැන්දම්මාට ගරු සත්කාර කරන්නේ නැහැ, කළමනාදේ කරන්නේ නැහැ. Tamanගේ ස්වාමියාටත් හරිහැටි සලකන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි භාග්‍යවතුන් වහන්සේට අපෝපස්ථාන කරන්නේ නැහැ, ගරු කරන්නේ නැහැ. සිරිපා වඳින්නවත් එන්නේ නැහැ. හරිම හිතවත්කාරයි. හරිම මුරණ්ඩුයි ස්වාමීනි. ඇය තමයි මේ සිටු මැදුරේ ওই විදිහට ශබ්ද කරන්නේ, කලබල කරන්නේ. අසංවරව අස්ලීලව අවිනීතව හැසිරෙන්නේ. අන්නේ වෙලාවේ මහා සිටුතුමා බුදුරජාණන් වහන්සේට තම ලේලිය ගැන ප්‍රකාශ කරනවා. මේ සුජාතා කියලා කියන්නේ විශාකා මහා උපාසිකාවගේ නැගණිය. විශාකා මහා උපාසිකාව මොනතරම් සංවර විනීත පැවතුම් ඇති කෙනෙක්ද? ඒ වුණත් ඇගේ නැගණිය බොහොම අසංවරව අසලීලව හැසිරුණා. එකම පවුලක නමුත් සදහැතියන් අශ්‍රද්ධාවන්තයන් සිල්වතුන් එවැගේම සිල් ගුණදම් ගරු නොකරන අය මෙම උපදින්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදියට සිටුමාලිගාවට වැඩම කරලා වාඩි වෙලා ඉන්නකොට අනාථ පින්ඩික සිටුමා බුදු සිරිපා වන්දනා කරලා සමීපේ වාඩි වෙලා කතා කරනකොට මේ සුජාතා කල්පනා කරනවා මේ මහ සිටුතුමා මං ගැන මොනවා කියයිද දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේට අසාගෙන ඉන්නට ඕන කියලා සමීපයේ මුවා වෙලා අසාගෙන ඉන්නවා. මේ කතාව ඇහුණා. බුදුරජාණන් වහන්සේට සැලකරනවා. සුජාතාව ගැන අනාථ පින්නික සිටුතුමා. අන්නේ වෙලාවේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ මේ සියල්ල මහා ප්‍රඥාවෙන් දැකලා ඒහි සුජාතේ සුජාතාව මෙහෙට එන්න කියලා බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කළා. අන්නේ වෙලාවේ මේ සුජාතාව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා වන්දනා කරලා එකත් පසෙක වාඩි වුණා. එකත් පසෙක වාඩි වෙලා ඉන්න මේ සුජාතා සිටු කුමාරිකාවට බුදුරජාණන් වහන්සේ සිරිමුව මඩලින් වදාරනවා සත්ත කෝ ඉමා සුජාතේ පුරිසස්ස භරියායෝ කතමා සත්ත සුජාතාවෙනි මේ ලෝකේ භාර්යාවරු 7 දෙනෙක් ඉන්නවා වදක සමා චෝරී සමා අය්‍ය සමා මාතු සමා භගිනී සමා සඛේ සමා දාසී සමා ඉමා කෝ සුජාතේ සත්පුරිසස්ස භණ්‍යායෝ වදක සමභාර්යාව චෝරී සමභාර්යාව ආර්ය සමභාර්යාව මාතු සමභාර්යාව භගිනී සමභාර්යාව සඛේ සමභාර්යාව දාසී සමභාර්යාව කියලා භාර්යාවරු සද්දෙනෙක් ඉන්නවා ඒ සද්දෙනා අතරින් තාසන්තුවං කතමා ඔබ කවරෙක්ද? ඒ හද්දෙනාගෙන් කාටද ඔබ අයිතිවන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ සුජාතාවගෙන් විමසා වදාලා. ඒ වෙලාවේ මේ සුජාතා ප්‍රකාශ කරනවන්න කෝ අහම් බන්තේ ඉමස්ස භගවතා සංකිට්ඨේන භාසිතස්ස විත්තරේන අත්ථං ආජානාමි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කෙටියෙන් අහපු ප්‍රශ්නයට මට පිළිතුරක් දෙන්නට වැටහෙන්නේ නැහැ. ස්වාමීනි විස්තර වශයෙන් මට ඔය කාරණා දේශනා කරනසේක්වා සාධු මේ භන්තේ භගවා තථා ධම්මං දේසේතු යතහා අහං ඉමස්ස භගවතා සංකිට්ඨේන භාසිතස්ස විත්ථාරේන අත්තං ආජානේයං තථාගතයන් වහන්සේ කෙටියෙන් වදාරන ලද ඔය ධර්මපරයායේ ගැඹුරු අර්ථයන් හරිහැටි අවබෝධ කර ගැනීම පිණිස මට අනුකම්පාවෙන් ඔය කරුණු විස්තර වශයෙන් දේශනා කරන්න කියලා ඒ සුජාතා සිටු කුමාරිකාව විශාල පිරිසක් ඉදිරියේදී ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. තේනෙහි සුජාතේ සුනාහි සාධුකං මනසිකරෝහි. එසේනම් සුජාතාවනි ඔබ අසන්න මනාව මෙනෙහි කරන්න භාසිස්සාමි මම ඔබට ඒ කරුණු දේශනා කරනවා මේ විදිහට බුදුරජාණන් වහන්සේ සුජාතාවට කෙටියෙන් වදාරන ලද ඒ ධර්මපරයාය විස්තර වශයෙන් දේශනා කොට වදාලා. මිහිරි හඬින්, ශාන්ත හඬින් අෂ්ඨාංග සමන්නාගත භක්මස්වර මිහිරෙන් සුජාතාවගේ හදවත අමෘතයෙන් ආසින්චනය කරනවා වගේ මුළු සිටු මැදුරම ඊතා කුඩා ශබ්දයක්වත් නොනැගෙනසේ නිහඬ කරමින් දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ සාධුකාර මැදේදා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පදුට්ඨ චිත්තා අහිතානුකම්පිනී අඤ්ඤේ සුරත්තා අතිමඤ්ඤතේ පතින් ධනේන කීතස්ස වධාය උස්සුකා යා ඒව රූපා පුරිසස්ස භරියා වදකාච භරියාතිච සාපවුච්චති බුදුරජාණන් වහන්සේ මිහිරි හඬින් වදාළ ඒ පළමු ගාථා ධර්මයේ අර්ථය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් භාර්යාවක් දේශයෙන් දුෂ්ට වූ සිත් ඇත්තියෙනවා නම් ඒ වගේම තම ස්වාමියාට අනුකම්පාවක් නැත්නම් පරපුරුෂයන් කෙරෙහි ඇලී කටයුතු කරනවා නම් Tamange සැමියා ඉක්මවා හිතනවා නම් නිතර තම ස්වාමියාට වද හිංසා පැමිණවීමට උත්සුක වෙනවා නම් ආන්නේ භාර්යාවට බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරනවා වදක භාර්යා කියලා. මෙය සැබවින්ම කාන්තාවන් වෙනුවෙන් වදාළ දේශනාවක් වුණත් බුදුරජාණන් වහන්සේ අවස්ථානුරූපීව කාන්තාවන් ගැන මෙහෙම දේශනා කළා ඒ වගේම මේ විදිහේ ගතියම් පිරිමියෙකුට තියෙනවා නම් තම ස්වාමියාත් නැත්නම් ඒ පිරිමියාත් මේ දුර්ගුණ නිසා මේ කියන ආකාරයෙන් Tamanගේ ජීවිතයට මේ ධර්මපරයාය ගලපා ගන්නට වෙනවා වෙනත් විදිහකින් කිව්වොත් බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේ කාන්තාවන් ගැන දේශනා කළාට අවස්ථාවක් ලැබුණා නම් පිරිමින් ගැනත් මේ විදිහටම දේශනා කරાવી එනිසා මෙය කාන්තාවන්ට කෙරෙන විවේචනයක් හෝ ගරහාවක් නෙවෙයි කාන්තාවන් අතර ඇති ඒ ಗುಣධර්ම සමුදාය මතු කර දීම පිණිස කාන්තාවරුන්ට ගඩනු ලබන උදාාර උතුම් මඟ පෙන්වීමක් මේ වගේ කාලයක පමණක් නෙවෙයි ලෝකේ කොයියම් කාලයක වුණත් මේ කරුණු ඊටාම වැදගත් වෙනවා නිවසක ජීවත් වන මෞතුමිය සොයුරිය නැගණිය කාන්තාව අම්මා වේවා මේ ජන සමාජයේ කාන්තාවකගේ වගකීම මහා ගැඹුරු දෙයක් වෙනත් විදිහකින් කිව්වොත් කාන්තාවක් නිවැරදි ලෙස තම වගකීම ඉටු නොකළොත් මුළු ජන සමාජයක පරිහානියට එය හේතු වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ලෝකේ ජීවත් වෙන භාර්යාවක් ලෙස ජීවිතයට මුහුණ දෙන කෙනෙකුගේ ජීවිතය තුළ තිබිය යුතු ಗುಣධර්ම සහ නොතිබිය යුතු දුර්ගුණ මොනවාද කියන කාරණේයි මේ විදිහට විශ්ලේෂණය කරන්නේ. එතකොට මේ වදක භාර්යාව කියන කාන්තාව දේශයෙන් යුතුව තම ස්වාමියාට අහිත අවැඩ එළවමින් තම ස්වාමියා ඉක්මවා අනියම් සම්බන්ධතා පවත්වමින් නිතර තම ස්වාමියාට හිංසනයේ පිණස කටයුතු කරනවා නම් එයා වදක කියලා කියන්නේ වද හිංසා පමුණුවන කෙනෙක් කියන අර්ථය. එනිසා වද හිංසා පමුණුවන කෙනෙක් හා සමානයි. තමාව ඝාතනය කරන කෙනෙක් හා සමානයි. ලෝකයේ එබඳු කාන්තාවරු ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා එහෙම කෙනෙකුට මෙලොවින් පරලොවට යනදාට සුගතිය හිමිවන්නෙත් නෑ. උතුම් ධර්මාවබෝධය ලබන්න අවස්ථාවක් ඇත්තෙත් නෑ. බොහෝ පව් රැස් කරගන්නවා. එනිසා මේ කරුණ හොඳට සිහිපත් කරගන්නට වටිනවා මේවා හෙද්දී ඒ පින්වත් කාන්තාවරුන්ට මේ ඊතා උදාර උතුම් අනුශාසනාවක් තම ජීවිතය තුළ තමන්ගේ භූමිකාව කුමක්දයි හරිහැටි හඳුනා ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යං ඉද්ධියා වින්දති සාමිකෝ ධනං සිප්පං වනිජ්ජංච කසින් අදිත්තහං අප්පම්පි තස්මා අපහාතු මිච්ඡති යා ඒව රූපා පුරිසස්ස භරියා චෝරීච භරියා තිතසා පෞච්චති මේ ලෝකේ ඉන්නමා කාන්තාවරු ඒ අය අතර තමන්ගේ ස්වාමියා නොඑක් විදිහේ ධර්මානුකූල ශිල්ප ශාස්ත්‍ර වෙළඳාම් ගොවිතැන්පත් ආදිය සිද්ධ කරලා යම් ධනයක් උපයනවා නම් අන්නේ ධනය විනාශ කරනවා සොරෙන් ගන්නවා නැති වෙන්නට ඉඩ හරිනවා නම් අන්න ඒ කාන්තාව ඒ භාර්යාව චෝරි භාර්යා නැත්තම් සොර භාර්යාවක් කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. තම ස්වාමියාගේ ධන සම්පත් හෝ භවභෝග හෝ යසෛසුරු හෝ කුමක් හෝ දෙයක් හොරින් පැහැර ගන්නා කෙනෙක් වේ නම් එයා අයිතිවන්නේ මේ චෝරී කියන ගණයට. ඒ භාර්යාව. එනිසා මේ මහ පොළවේ ජීවත් වෙන ඔබ බලන්න ඔබේ ජීවිතය දිහා මෙබඳු දුරුගුණ තමා සතුව පවතිනවද? භාර්යාවක් නියමාකාරයෙන් තම ස්වාමියා පිළිබඳව පිළිපැද්දේ නැත්නම් නිදාගෙන නැගිට්ටා වගේ උපදින්නේ අපායමයි. ඒ වගේම ස්වාමියෙක් නියමාකාරයෙන් තම භාර්යාව පිළිබඳ පිළිපැද්දේ නැත්නම් නිදාගෙන නැගිට්ටා වගේ උපදින්නේ අපායේ. එනිසා මේ කරුණු හැල්ලුවෙන් සලකන්න එපා. නොසලකා සිටින්නට එපා. ජීවිතයේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මේ හැසිරීම යම් කිසි කෙනෙකුගේ ජීවිතයේ මේ දුරුගුණ තියෙනවා නම් ඉෂ්ඨ විපාකයක් බලාපොරොත්තු වෙන්න බෑ. එනිසා මෙවුවා දේශනා කළේ අඩුපාඩු මගහරවාගෙන ಗುಣ දියුණු කර ගැනීම පිණිසමයි. චෝරී භාර්යාව කියන්නේ ස්වාමියා සතුදේ සොරකම් කරන කාන්තාවක්. කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ස්වල්ප වශයෙන් හෝ වැඩි වශයෙන් හෝ සොරකම් කරනවා නම් සොරකම් කරලා අන්‍ය වූ ස්වාමිවරුන්ට නැත්තම් පිරිමින්ට ලබා දෙනවා නම් අස්ථානයේ විනාශ කරනවා නම් අන්‍යයා සෙරක් වගේ නැත්තම් සොරකාන්තාවක් වගේ තම ස්වාමියාට අනර්ථයමයි එළවන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා අකම්ම කාමා අලසා මහග්ගසා පරුසා ඡන්දීච දුරුත්තවාදිනී උත්ථායකානං අභිභුය්‍ය වත්තති යා ඒව රූපා පුරිසස්ස භරියා අයියාච භරියා තිචසා පෞච්චති යම් භාර්යාවක් ස්වාමියා වෙනුවෙන් කළමනා කටයුතු දරුවන් වෙනුවෙන් කළමනා කටයුතු තම පවුල වෙනුවෙන් කළමනා කටයුතු කරන්නේ නැහැ හරිම කම්මැලි ඒ වගේම කෑමට බීමට ලොල් වෙලා කටයුතු කරනවා හරිම රළුයි සැඩපරුසයි අමිහිරි රළු වචන කතා කරනවා ඒ වගේම තම ස්වාමියා අභිභවනය කරමින් එකට එක කියමින් ස්වාමියාගේ හිත රිදවනම අන්නේ ස්වාමියා අභිභවා කටයුතු කරන ස්වාමියා යටපත් කරගෙන කටයුතු කරන ස්වාමියාට නපුරු වචනෙන් කතා කරන අන්නේ බඳු භාර්යාවකට බුදුරජාණන් වහන්සේ වදාලේ ආර්යා සම භාර්යාව කියලා එයාත් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ දුරුගුණ නිසා, ඒ නුරුස්නාකම් නිසා, ඒ සැඩපරුස භාවය නිසා බොහෝ පව් රැස් කර ගන්නවා. බොහෝ නුගුණ පුරවා ගන්නවා ජීවිතේ. මෙලොවින් පරලොවට යන දාඩ දුගතිය වැටෙන්න කරුණු එකතු කර ගන්නවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වදාරනවා යා සම්බදා හෝති හිතානුකම්පිනී මාතාව පුත්තං අනුරක්ඛතේ පතින් තතෝ ධනං සම්භත මස්ස රක්ඛති යා ඒව රූපා පුරිසස්ස භරියා මාතාච භරියා තිචසා පෞච්චති දැන් මුලින් මේ දේශනා කරපු භාර්යාවරු තුන්දෙනා තථාගතයන් වහන්සේගේ මේ අනුශාසනාව තුළ ඔවුන්ට ඔවුන්ගේ දුර්ගුණ නිසා මෙලොවින් පරලොවට යන දාට සැනසීමක් ලැබෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරමිනුයි දේශනා කරන්නේ වධක භරියාව චෝරී භරියාව ආර්ය භරියාව කියන මෙන්න මේ තුන් දෙනාම ස්වාමියා ඉක්මවා සිතන ස්වාමියාට තාඩන පීඩන හිංසන එල්ල කරන ස්වාමියාගේ ගුණ ධර්ම ස්වාමියාගේ වටිනාකම තේරුම් නොගෙන කටයුතු කිරීම නිසා තමන්ගේ අතින් බොහෝ පෞරස් කරගෙන මෙලොවත් මේ ජීවිතයත් පෙරිහෙලාගෙන බොහෝ පිරිසකට වැරදි පූර්වාදර්ශ සපයා දීලා මරණින් මත්තේ බොහෝ දුකකටපත් වෙනවා කියලයි දේශනා කරන්නේ යම් භාර්යාවක් සම්බදා හෝති හිතානුකම්පිනී තම ස්වාමියාට බොහෝම හිතයිසීව සලකනවා මාතාව අම්මා කෙනෙක් වගේ එකම පුතෙක් රකින අම්මා කෙනෙක් වගේ තම ස්වාමියාව රැක බලා ගන්නවා ස්වාමියා රැස් කරන ධනය මනාව රකින්නවා. ඒ වගේම ස්වාමියාට හරිම ආදරයෙන් සලකනවා නම් ආන්නේ භාර්යාව මවක් වගේ තම ස්වාමියාට සලකන නිසා මාතෘ භරියා කියලා බුදුරජාණන් වහන්සේ ඒ වගේ කෙනෙක් හඳුන්වා වදාරනවා. අම්මා කෙනෙක් පුතෙකුට යම්සේද ආදරයෙන්, අනුකම්පාවෙන්, කරුණාවෙන් සලකන්නේ, උපස්ථාන කරන්නේ. අන්න ඒ වගේ යම් භාර්යාවක් තම ස්වාමියාට සලකනවා නම් හොයා බලා කටයුතු කරනවා නම් ආන්නේ භාර්යාව මාතෘ භාර්යාව හෙවත් මමක් හා සම භාර්යාව කියලයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ යථාපි ජෙට්ඨේ භගිනී කනිට්ඨා සගාරවා හෝති සකම් හිසාමිකේ හිරීමනා භත්තු වසානු වත්තිනි යා ඒව රූපා පුරිසස්ස භරියා භගිනී ච භරියා තිච සා පෞච්චති යම් භාර්යාවක් ඉන්නවා හරියට වැඩිමහලු සහෝදරයෙකුට සලකන නැගණියක් වගේ තමන්ගේ අයියට සලකන නැගණියක් යම්සේද ගෞරවයෙන් හැසිරෙන්නේ අන්න ඒ වගේ සකම්මි සාමිකේ සගාරවා හෝති තම ස්වාමියා පිළිබඳවම ගෞරවයෙන් පිළිපදිනවා හිරිමනා ලැජ්ජාබය එළවාගෙන නපුරු වචන කියන්නේ නැහැ එකට එක කියන්නේ නැහැ භත්තු වසානු වත්තිනී තම ස්වාමියාගේ සිතැඟියාවන්ට අනුව හැසිරෙනවා. ආන්නෙම භරියාවක් වේනම් භගිනි භරියා කියලයි ඇය බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ. ඊළඟට යාචී දිස්වාන පතිම් පමෝදති සක්හි සඛාරංව චිරස්ස මාගතං කෝලෙය්‍යකා සීලවතී පදිබ්බතා යා ඒව රූපා පුරිසස්ස භරියා සක්හේච භරියා තිච සා පෞච්චති යම් භාර්යාවක් ඉන්නම තම ස්වාමියා දැකලා සතුටු වෙනවා කොහොමද හරියට යෙහෙලියක් බොහෝ කලකින් තමා දන්නා හඳුනන යහළුවෙක් මුණ ගැසුණට පස්සේ කොහොමද සතුටු වෙන්නේ කොහොමද සිනහ වෙන්නේ කොහොමද ප්‍රිය තෙපුල් තෙපලන්නේ අන්න ඒ වගේ යම් භාර්යාවක් තම ස්වාමියාට හැමදාකම සලකනවා නම් කෝලෙයක උසස් කුල ගුණ ඇති සිල්වත්ෝ පතිවත රකින අන්නේ වගේ භාර්යාවක් වේනම් බුදුරජාණන් වහන්සේ ඇය හඳුන්වන්නේ යෙහෙලියක් හා සම භාර්යාව හෙවත් සක්හි භාර්යා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා අක්කුද්ධ සන්තා වද දණ්ඩ තජ්ජිතා අදුට්ඨ චිත්තා පතිනෝ තිතික්ඛති අක්කෝධනා භත්තු වසානුවත්තිනි යායේව රූපා පුරිසස්ස භාර්යා දාසීච භාර්යාතිච සා පෞච්චති මේ ලෝකේ යම් භාර්යාවක් ඉන්නවා Tamanගේ ස්වාමියා දඬු මුගුරු වලින් අත්පා වලින් තර්ජනය කළත් තැලුවත් පෙලුවත් ද්වේෂයෙන් නපුරු වචනෙන් තම ස්වාමියා කතා කළත් කිසිදාක එක දෙක කියන්නේ නැහැ හිතේ ද්වේෂයක් ඇති කරන්නේ නැහැ මොන වැරද්ද කළත් සමාව දෙනවා කිපෙන්නේ නැහැ තම ස්වාමියාට 16ක්සේ උපකාර කරනවා නම් අන්නේ භාර්යාවට කියනවා 16 සමභරියා කියලා යාචීද භරියා වධකාති මුච්චති චෝරීච අය්‍යාතිච සා පෞච්චති දුස්සීල රූපා පරුසා අනාදරා කායස්ස භේදා නිරයන් වජන්තිතා ඔන්න භාග්‍යවතුන් වහන්සේ වදාරනවා පෙර සඳහන් කළ වධක භාර්යාව සෙරක් හා සම චෝරී භාර්යාව ආර්යාසම භාර්යාව කියන මෙන්න මේ තිදෙනා දුස්සීල රූපායේ දුසිල්කම් නිසා පරුසා ඒ රළු බව නිසා අනාදරා ඒ ආදරයක් නැතිව හැසිරීම නිසා කායස්ස භේදා නිරයන් වජಂತಿ කය බින්දී මරණින් මත්තේ නිරේ වැටෙනවා මෙව අහගෙන ඉන්න ඇත්තෝ බලන්න කල්පනා කරලා Taman කොයි ගණයටද අයිතිවන්නේ යාචීධ මාතා භගිනී සතිහිච දාසීච භරියාතිච සා පෞච්චති සීලේ තිතත්තා චිර කත්ත සංවතා කායස්ස භේදා සුගතින් වජන්තිතා මාතෘ භරියාව නැගණියක් හා සම භාර්යාව යෙහෙලියක් හා සම භාර්යාව දාසියක් හා සම භාර්යාව කියන මෙන්න මේ හතර දෙනා සීලේ තිතත්තා සීලයක පිහිටි බැවින් ගුණයක විනයක පිහිටි බැවින් තම ස්වාමියාගේ ආදරයෙන් පිළිපදින බැවින් කය බිඳී මරණින් මත්තේ සුගතිය උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. මේ සත්ත භරියා සූත්‍රය තුල මේ භාර්යාවරුන් හත් දෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ වදාරන්නේ කාන්තාවකට නැත්තම් ගැහැණු දරුවෙකුට කවදා නමුත් ගිහි ජීවිතයක් තුළ විවාහ ජීවිතයකට යන්න සිද්ධ වෙනවා. විවාහ ජීවිතය තමයි බොහෝ කලක් කාන්තාවකට ගත කරන්න වෙන්නේ. ඒ කාලය තුළ තමන් හැසිරෙන විදිය මත තමන්ගේ සුගති ගමන දුගති ගමන තීරණය වෙනවා. බැලූ බැල්මට විවාහය සුන්දර දෙයක් කියලා බොහෝ දෙනාට වැටහුණාට ඒ තුල වරදවා ගත්වතින් එය නිරේ වැටීමට හේතු වෙනවා. එනිසා බොහෝ දෙනා මේ ලෝකේ මේ කාරණේ නොදැන විවාහ ජීවිත වලටපත් වෙලා මුළු ජීවිතේ අඳුරු කරගන්නේ මේ කියන දුරුගුණ වැඩෙද්දී වගේ තියෙන මිහිසුණු බව බේසුණු විපාක නොදන්නාකම නිසා ස්වාමියාගේ මොන තරම් වැරදි තිබුණත් අඩුපාඩු තිබුණත් භාර්යාවකට තම ස්වාමියාට විරුද්ධව කිපී ද්වේෂයෙන් රළු පරුසව හැසිරෙන්න කිසිම යුතුයකමක් කිසිම වගකීමක් නැහැ මොන වැරද්ද තම ස්වාමියා කළත් භාර්යාව Tamanගේ යුතුයකම හරියට ඉෂ්ට කළ යුතුයි. ඒ වගේම මොන පාපේ ඒ ස්වාමියා කළත් Tamanට තරවටු කරත් ගැහුවත් බැනවැදුනත් මොන විදිහේ වද හිංසන පැමිණුවත් යම් භාර්යාවක් ඊට ප්‍රතිචාර දක්වන්න ගත්තොත් ද්වේෂයෙන් වෛරයෙන් යුතුව ඒ භාර්යාවට නිරය යන්න වෙනවා. ස්වාමියා කොහොමත් නිරේ වැටෙනවා. ඒ වගේම මොනම තත්වයකදී වුණත් යම් කාන්තාවක් තම ස්වාමියා කෙරෙහි වරදවා පිළිපදින්නේ නැතුව ස්වාමියා මොන පාපේ කළත් එකට එක කරන්නේ නැතුව නපුරු වචන කතා කරන්නේ නැතුව හැම දුකක්ම විඳගෙන හිටියොත් එයාට සුගතියේ උපදින්න ධර්මාවබෝධ කරන්න ඒ දරා ගැනීම ඒ මෛත්‍රියේ කරුණාව හේතු වෙනවා ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්වාමියෙක් වුණොත් ඒත් එහෙමම තමයි ඒ ස්වාමියා නැත්තම් ඒ පිරිමියා තම භාර්යාවට යම්බදු වදහිංසනයක් කායිකව මානසිකව පමුණවනවා නම් ඒ කාන්තෙන් ඒ පිරිමියාට මරණින් මත්තේ නිරේ වැටෙන්නේ හේතු වෙනවා. එනිසා මේ මගේ භාර්යාවයි මගේ වසඟේ ඉන්න කෙනා මට ඕන විදිහට ඉන්න ඕන කියලා තාඩන පීඩන, හිංසන එල්ල කරනවා නම්, අතින් පයින් පහර දෙනවා නම්, ඇය ඉක්මවා කටයුතු කරනවා නම්, ඇය අපහසුතාවයට හැල්ලුවට ලඟු කොට ලමු කොට සිතමින් කටයුතු කරනවා නම්, ඒ පිරිමියට සිද්ධ වෙන්නේ මරණින් මත්තේ නිරේ වැටෙන්න. එනිසා මේ ලෝකේ ජීවත් වෙද්දී මේ ලැබිච්ච උත්තම මිනිස් ජීවිතය වරදවා හසුරුවාගෙන යම්කිසි කෙනෙක් ගිහි ජීවිත ගත කරනකොට මේ බඳු නපුරු සිතුවිලි වලින්, රෞද්‍ර සිතුවිලි වලින්, පරුස සිතුවිලි වලින් කටයුතු කරනවා නම් එයා ගැහණියක් වේවා, පිරිමියෙක් වේවා, මරණින් මත්තේ දුගතියමයි බලාපොරොත්තු වෙ යුත්තේ. මෙතන මේ කාන්තාවරුන් 7 දෙනෙක් ගැන, භාර්යාවරුන් 7 දෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ ඇත්තියන්ගේ ජීවිත දෙස මහා ප්‍රඥාවෙන් බලලා වදක සිත් ඇති නපුරු සිත් ඇති ගැහණු ඉන්නවා. ඒ වගේම තම ස්වාමියා හම්බ කරන හම්බ කරන දේ විනාශ කරන ගැහණු ඉන්නවා. ඒ වගේම ඊතා කම්මැලිව කොච්චර හරි නපුරු වචන කියමින් කිසිම වීරියක් උත්සාහයක් නැතිව තම ස්වාමියාට මහා පිළිලයක් වන ගැහණු ඉන්නවා. ඒ වගේම අම්මා කෙනෙක් වගේ ආදරයෙන් තම ස්වාමියාට සලකන භාර්යාවරු ඉන්නවා. නැගණියක් වගේ ගෞරවයෙන් සලකන ඒ වගේම 16ක් වගේ උපකාර කරන ඒ වගේම යෙහෙලියක් වගේ තම ස්වාමියාත් එක්ක බොහෝම ආදරෙන් කටයුතු කරන අයත් ඉන්නවා. හැබැයි බඳු අය මේ ලෝකේ අඩුයි. අඩු වුණත් එහෙම අය මේ ලෝකේ ජීවත් වෙනවා. ඔවුන් ඒ තම ස්වාමියා කෙරෙහි ගෞරවයෙන් පිළිපැදීමම බොහෝ පිනක් රැස් කරගන්න හේතුවක් වෙලා ඒ අත්‍යන්ත මරණින් මත්තේ සුගති සැප හිමි වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ ජීවිතයක් වරදවා ගන්නට ඉඩ තියෙන තැන්. හඳුනාගෙන ඒ තැන්වල නිවැරදි වන්නේ කොහොමද කියන මෙන්න මේ කාරණය. එනිසා බැලුව බැල්මට බාහිරින් ගැහැණියක් පිරිමියක් එකට ජීවත් වීම විවාහය හැටියට හැඳින්නුවට ඒ විවාහය තුල කතා කරන වචන හැසිරෙන ආකාරය හිතන පිළිවෙල වරදවා ගත්තොත් ඒ විවාහයම ඔවුන්ට අපායන්න හේතුවක් වෙනවා. ඒ විවාහයම ඔවුන්ට ගිනිදැල් මැද පිච්චෙන්න හේතුවක් වෙනවා. හොඳට මතක තියාගන්න මේ වහගෙන ඉන්න භාර්යාවරු තම ස්වාමියා මොන වැරද්ද කළත් තමන්ගේ පැත්තෙන් තමන් ඒ වැරද්දට එකට එක කරන්න යන්නේ නැතිව එකට එක කතා කරන්න යන්නේ නැතිව ආදරයෙන් මෛත්‍රියෙන් වැරද්ද පෙන්වා දීලා සකසා ගන්නට හැකි හැම උත්සාහයක්ම අරගෙන සකසා ගන්නට බැරි නම් උපේක්ෂාවෙන් ඉන්නම විනා ගැටෙන්න යන්න එපා එකට එක කරන්න යන්න එපා නපුරු සිත් උපදවා ගන්න එපා එය ඔබේ ලැබීම කියලා හිත හදා ගන්න ඒ වගේම යම් පිරිමි කෙනෙක් ස්වාමියෙක් තම භාර්යාව වැරද්දේ හැසිරෙනවා නම් ලාමක දේ කරනවා නම් අසිෂ්ට දේ කරනවා නම් තමා ඉක්මවා කටයුතු කරනවා නම් ආදරයෙන් අනුකම්පාවෙන් කියලා දීලා හදාගන්න බලන්න බැරිම නම් උපේක්ෂාවෙන් ඉන්න ගැටෙන්න යන්න එපා එකතක කරන්න යන්න එපා නපුරු වෙන්න යන්න එපා ඔබේ ආරක්ෂාව ඔබ සකසා ගන්න. අන්නේ විදිහට මේ ලෝකේ Tamanට දුක් පීඩා තම භාර්යාවගෙන් හෝ ස්වාමියාගෙන් හෝ දරුවන්ගෙන් හෝ වෙන යම් ආකාරයකින් හෝ එනවනම් ඒ පැමිණීම පිණිස ප්‍රබලම හේතුව කුමක්ද? ඔබ මේ අනාදිමත් සසර ගමනේ බොහෝ තැන්වල වර්ධවා ගැනීම. ඒ අකුසල විපාකය ඔබ කරා එනකොට ආදරයෙන් එකතු වෙන වෙලාවේ ආවාහ විවාහ කටයුතු සිද්ධ වෙන වෙලාවේ බොහොම මිහිරෙන් බොහොම ආදරෙන් බොහොම හුරතලෙන් එකතු වුණාට අන්තිමට යක්ෂයන් යක්ෂණියන් බඳුව ඔවුන් ඔවුන් යන කොටා ගන්නවා. ඒවා බැලූ බැල්මට පේන්නේ නැහැ. අපේ ජීවිතවලට දුක් විපාක එන්නට, පීඩාවන් එන්නට, අකුසල විපාක මතුවෙන්නට එය තෝතැන්නක් වෙනවා හේතුවක් වෙනවා. ඒ නිසා මේ කර්ම ධර්මය, විපාක ධර්මය ජීවිතවල ක්‍රියාත්මක වෙන්නේ මා පුදුම විදිහට මේවා තේරුම් ගත්තේ නැත්නම් හැමදාම පේන්නේ තම භාර්යාවගේ වැරදි, තම ස්වාමියාගේ වැරදි, ලෝකයේ වැරදි, අන් අයගේ වැරදිමයි පේන්නේ. Tamanගේ වැරදි පේන්නේ නැහැ. ඒ නිසා මෙතන භාර්යාවරුන්ටත් ස්වාමිවරුන්ටත් දෙන්න තියෙන අවවාදය තමයි අනුශාසනාව තමයි මඟ පෙන්වීම තමයි Tamanගේ වැරදි Taman සකසා ගන්න. අනෙක් කෙනාට දොස් කියන්න එපා. Taman භාර්යාවක් නම් වගකීමක් යුතුයකමක් තියෙනවා තම ස්වාමියාට ආදරයෙන් සලකන්න ගෞරවයෙන් සලකන්න අප ජීවත් වන මේ සමාජය බටහිරට ගැති බටහිර සංස්කෘතියක් ඔස්සේ හැදෙන වැඩෙන විකාශය වෙන සමාජයක් නෙමෙයි. මේ සමාජය තුළ කාන්තාව කියන්නේ බොහොම ගෞරවනීය එවැගේම ආදරණීය චරිතයක්. ඒ කාන්තාවට ස්වාමියාගේ ආදරය ස්වාමියාගේ ගෞරවය ස්වාමියාගේ රැකබරණේ කාන්තෙන් අවශ්‍ය වෙනවා. ඇය නිවසකට වෙලා ඉන්න තැනකට වෙලා ස්වාමියාගේ දරුවන්ගේ ආදරය රැකබරණේ මැද තමයි ඇයට කල්ගත කරන්න ලැබෙන්නේ. ඇගේ භූමිකාව තුළ දරුවන්ට ස්වාමියාට ආදරයෙන් සලකලා ඔවුන්ට මව් සෙනෙහස, භාර්යාවකගේ සෙනෙහස ලබා දිය යුතු මොහොතේ ලබා දීලා. ඊටාම ගෞරවයෙන් තම චරිතය රැකගෙන චරිතයට ඇඟිල්ලක් දික් කරන්න බැරි වෙන විදියට ඉතා ගෞරවයෙන් හැසිරීම තුළ තමයි මේ වගේ රටක මේ වගේ ජන සමාජයක කාන්තාව නම් වූ ඒ චරිතය බබලන්නේ. ඒ වගේම පිරිමියෙකුටත් වගකීමක් තියෙනවා තම භාර්යාවට චිත්තෝත්පාද මාත්‍රයකින් හිංසාවක් ඉක්මවා සිටීමක් කරන්නේ නැතිව බොහොම ආදරයෙන් ගෞරවයෙන් සලකන්නට යම් ජන සමාජයක කාන්තාව ආරක්ෂා කරනවා නම් කාන්තාවගේ අයිතීන් සුරක්ෂිත කරලා දෙනවා නම් ඇයට බලහත්කාරකම් කරන්නේ නැත්නම් ඒ කාන්තාවට ආරක්ෂාව සපයන සමාජය කිසිදාක පිරෙන්නේ නැහැ අපරිහානි ධර්මවල බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ දේශනා කොට වදාරනවා ඉතින් එනිසා මේ ජන සමාජයේ හැම කෙනෙකුගේම වගකීමක් තියෙනවා විශේෂයෙන් කාන්තාවන්ට ආරක්ෂාව සපයා දීම කාන්තාවක් අයාලේ යන්නේ වැරදි විදියට හැසිරෙන්නේ ඇගීම වැරද්ද නිසා නෙමෙයි ඇයට තනියම අයාලේ යන්න වැරදි හැසිරීම කරන්නට බැහැනේ ඒ සඳහා පිරිමි පාර්ශවයේ තදින්ම වග කියන්නට ඕන එනිසා පිරිමි පාර්ශවයේ ප්‍රබල වගකීමක් තමා සීලවන්ත වෙලා ගුණවන්ත වෙලා තම භාර්යාව අම්මා සහෝදර සහෝදරියෝ මේ අය රැක බලා ගැනීමට හැම කෙනෙකුගේම වගකීමක් තියෙනවා. එනිසා තමා යම් කිසි කෙනෙක් වරද්දට පොළඹවා ගන්නවා නම් ගැහණියක් වේවා පිරිමියෙක් වේවා පළමු කොට තමා තමන්ටත් අනුන්ටත් දින අනතුරුව කරන්නේ මහා හිංසාවක්මයි. එනිසා මේ වදක භාර්යාව කියන චරිතය නිර්මාණය වෙන්නට සමාජයම වග කියන් වෙන එක පැත්තකින් අනිත් පැත්තෙන් නැගේ තියෙන දුර්ගුණයට කියා නොදීම ඇයට දහමක් නැසීම මේ දේවලුත් හේතු වෙනවා සංසාර පුරුදුත් සමග. ඒ වගේම යම් භාර්යාවක් චෝරී භාර්යාවක් වෙන්නට බාහිරින් බලපාන හේතු අතරට ස්වාමියෙක් හරි හම්බ කරන දෙයින් යම් කොටසක් භාර්යාවගේ ප්‍රයෝජනය පිණිස දෙන්නේ නැත්නම් ඇය හොරකම් කරන්න පෙළඹෙන්න පුළුවන්. ඒ වගේම යම් ස්වාමියෙක් තම භාර්යාවට ආදරයෙන් සලකන්නේ නැති වෙනකොට නපුරු වෙන්න පුළුවන්. ඒ වගේම යම් ස්වාමියෙක් තම භාර්යාවට ඒ ගෞරවයෙන් ආමන්ත්‍රණය කළ යුතු නියම ගෞරවය ලබා නොදෙනකොට ඇය ස්වාමියා ඉක්මවා හිතන්නට පුළුවන්. එනිසා ස්වාමියාගෙත් වැරදි තියෙනවා. මේ වගේ කාන්තාවක් මේ වගේ වැරදි පැත්තකට පෙළඹෙන්නට. හැබැයි එහෙම කියලා කිසිම තැනකදී ඒ කාන්තාවට නිදහසක් ලැබෙන්නේ නැහැ. මගේ ස්වාමියා මෙහෙම නිසායි මම මෙහෙම වුණේ කියලා කියන්න. ස්වාමියා මේ ලෝකේ තියෙන සියලු ලාමක දේවල් කළත් භාර්යාවට පුළුවන්කම තියෙන්නට ඕනේ සියල්ලක් අකම්පිතව විඳ දරාගෙන මැරෙනකන් ලබාගත් ජීවිතය ගත කරන්නට. එනිසා මේ වගේ කාලයක මේ දේශනා ඉතාම වැදගත් වෙනවා. මේ ලෝකේ කාන්තාවරු මේවා නොදන්න නිසා මොනතරම් පීඩණයටපත් වෙනවද මොනතරම් හිංසනයටපත් වෙනවද එනිසා ජීවිතේ පරිත්‍යාග කරලා නමුත් තම ස්වාමියා වෙනුවෙන් කටයුතු කරන්නට භාර්යාව බැඳී සිටිනවා ස්වාමියාත් තම භාර්යාවට ජීවිතය පරිත්‍යාග කළ නමුත් ආදරයෙන් මෛත්‍රියෙන් සලකන්නට බැඳිලා ඉන්නවා. මේ දෙපිරිසම ඔවුනොවුන් තම තමන්ගේ සීමා හඳුනගෙන කටයුතු කරලා තමයි මෙලොව පරලොව ජය ගන්නට තියෙන්නේ. විවාහ වෙච්ච කෙනෙකුට තනි තනියෙන් කටයුතු කරන්නට බෑ. එහෙනම් මේ ලෝකේ විවාහ වෙච්ච අයට නිවන් දකින්න උවමනයි, චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න උවමනයි. ඒ උදෙසා පිළිපදින්නට නම් මෙන්න මේ විදිය ප්‍රතිපදාවක් ජීවිතය සකසා ගන්න වෙනවා. භාර්යාවක් නම් අම්මා කෙනෙක් වගේ හෝ, නැගණියක් වගේ හෝ, යෙහෙලියක් වශයෙන් හෝ දාසියක් වශයෙන් තම ස්වාමියාට සලකන්නට ඕන. එහෙම සලකලා තමයි මේ සසර දුක අවසන් කරගන්න ගමනේ ඔබට ගමන් කරන්න ලැබෙන්නේ. එනිසා මේක කාන්තාවරුන් වෙනුවෙන් දේශනා වෙච්ච දේශනාවක් වුණත් ස්වාමිවරුන්ටත් මේ දේශනාව අදාළ වෙනවා. පිරිමි පාර්ශවයටත් අදාළ වෙනවා. බුදුරජාණන් වහන්සේ සුජාතාව වෙනුවෙන් මේ දේශනාව සිද්ධ කළා අනාථ පින්ඩික සිටුතුමාගේ සිටු මැදුරේදී. එහෙම දේශනා කළා. ඒ අවස්ථානුරූපීව යම් වෙලාවක කවුරු හරි කෙනෙක් ඇහුවනම් ස්වාමීනි විවාහ වෙච්ච පිරිමි පිරිමින් ගැනත් දේශනාවක් සිදු කරන්න කියලා මේ වගේම බෙදා දක්වයි බුදුරජාණන් වහන්සේ. එනිසා මේ කාන්තාවන් වෙනුවෙන් කරන ලද දේශනාව කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම එකසේ අදාළ වෙනවා. ඉතා සංක්ෂිප්ත විස්තරයක් මේ සිද්ධ කළේ මේ ඔස්සේ ඔබ ඔබේ ජීවිතේ බලන්න. මේ බඳු දුර්ගුණ තියෙනවා නම් වහාම මගහරවාගෙන ඔබ ඔබේ ස්වාමියාට ආදරයෙන් මෛත්‍රියෙන් සලකන්න මොන වැරද්ද ඔහු සිද්ධ කළත් කමක් නැහැ. ඒ වගේම ඔබ ඔබේ භාර්යාවට ආදරයෙන් මෛත්‍රියෙන් සලකන්න මොන වැරද්ද ඇය සිද්ධ කළත් කමක් නැහැ. එහෙම සිද්ධ කළා ඔබ ඔබේ ಗುಣ පිරෙන්න දෙන්නේ නැතුව කවුරුවක් නිසා. ඔබ ඔබේ සීලය බිඳගන්නේ නැතුව කවුරුවක් නිසා. ඔබ බලන්න මෙලොවින් පරලොවට යන දාට සුගතිය යන්නවත් පින්තස් කරගන්න. මේ ජීවිතය තුළ ධර්මාවබෝධය සිද්ධ කරලා සසර දුකින් අත මිදෙන්නයි මේ උත්තම ශාසනය දා බුදුරජාණන් වහන්සේ පිහිටුවා වදාළේ. එනිසා ඔබ මේ කියපු කරුණු ජීවිතයට ගලපා ගන්න බලන්න. එදා මේ දේශනාව සිද්ධ කළාට පස්සේ ඒ නපුරු ගති තිබෙන සුජාතාව බොහෝම හික්මිලා සුජාතාවගෙන් බුදුරජාණන් වහන්සේ අවසානයේ අහනවා ඉමාකෝ සුජාතේ සත්ත පුනිසස්ස බණියායෝ සුජාතාවනි මේ භාර්යාවන් හත් දෙනා අතරින් මම දැන් මේ විස්තර වශයෙන් කියා දුන්න. පාසන්තුවන් කතමා ඔබ කවරියක්ද නැත්නම් ඔබ කොයි ගණයටද ආйти වන්නේ? අන්න ඒ වෙලාවේ සුජාතා ප්‍රකාශ කරන අද්දතග්ගේ මම් බන්තේ භගවා දාසී සමං සාමිකස්ස භරියන් ධාරේතු ස්වාමීනි අද පටන් මා 16 භාර්යාවක් ලෙස 16ක් හා සමානව තම ස්වාමියාට සලකන භාර්යාවක් කොට දරා ගන්නාසේක්වා කියලා ඇය බුදුසිරිපා වන්දනා කළ ප්‍රතිඥා ලබා දුන්න මැරෙන තුරාවට තම ස්වාමියාට 16ක් වගේ අය සැලකුවා. එදා සුජාතාව দমনය කළා බුදුරජාණන් වහන්සේ. ඇය හික්මෙව්වා. ඒ සිටු කුමාරිකාවට ඒ ශාන්තියක් වුණා. එනිසා ඔබටත් මේ අසු ධර්මපරයාය ශාන්තිය පිණසම පවතිවා කියලා මම ආශිර්වාද කරනවා. මම මෛත්‍රියෙන් යුතුව ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම මේ අසූ බණපදයෙන් ජනිත වූ සියලු පින් බලය ඔබේ නමින් මිය පරලොවගේ සියලු ඥාතීන්ට දැනේවා පෙනේවා කියලා දැන් අනුමෝදන් කරන්නට පුළුවන් ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකන්ති ධර්ම ශ්‍රවණානි සංසබලයෙන් සියලු දෙනාටම සිතක් ශාන්තියක්ම වේවා අමා නිවනින් සැනසීම පිණිසම උපකාර වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔබ වෙනුවෙන් අද ලක්හඳ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව එලෙසින් පවත්වනු පියදුනේ ත්‍රිපිටකාචාර්ය රාජකීය පඬිතුක අතිපූජ්‍ය බලංගොඩ රාද ස්වාමින් වහන්සේ විසින් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නේ ආශිර්වාදෙම ලැබේපායි අපි සාදු සිත් පෙරදරිව ප්‍රාර්ථනා කරමු